පූජ්‍යපාද ආචාර්ය කුල්පණී සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සෙනසුරාදා සවස අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සජීවී ධර්මදේශනා සහ සාකච්ඡා මාලාවට අද දින පැමිණි පින්වත් ඔබ සැම සතුටින් පිළිගනිමි. පසුගිය සති තුනේදී අප ස්වාමින් වහන්සේ අපට නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාව ඔස්සේ ධර්මයේ දේශනා කළා. එම පසුගිය දේශනාවන් YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. අද දින එම දේශනාව ඉදිරියට කරගෙන යාමටත් ධර්ම සාකච්ඡා පැවැත්වීමට අති ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමි. අවසරයි ස්වාමින් වහන්ස. පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ දක්වා අපි කතා කළේ නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාව යටතේ අරියවංශ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත අරියවංශ පටිපදාව පාදක කොටගෙනයි අපි කරුණු සාකච්ඡා කළේ. ඒ පිළිබඳව අපි අරියවංශ ප්‍රතිපදාව පිළිබඳව සති දෙකක් මුළුල්ලේ මූලික වශයෙන් කතා බහ කළා. ඒ වගේම පළමු සතියේ අපි සමස්තයක් හැටියට සියලු කාරණා සංක්ෂිප්තව කතා බහ කළා. එතකොට අරියවංශ ප්‍රතිපදාව යටතේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ කෙනෙකුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන මූලික අවශ්‍යතා. ඒ කියන්නේ ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් සහ අවශේෂ අධ්‍යාපනය ආදී අවශේෂ භෞතික සම්පත් සහ දිවි පවත්වන්නට අවශ්‍ය කරන සම්පත් අපි කෙසේ පරිහරණය කළ යුතුද එහිදී කෙලස් නොයැඩෙන ආකාරයට නිවන අරමුණු කොටගෙන නැවැත්ම සඳහා උපනිශ්‍රය වෙන ආකාරයට අපි කොහොමද ඒ ප්‍රත්‍ය පහසුකම් පරිහරණය කරන්න කියන කාරණේ. ඒ ටික අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද දවසේ අපි පාදක කරගන්නේ සිගාලෝවාද සූත්‍රය. සිගාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණය ඊ타ත්ම වැදගත් කාරණයක්. මේ නැවැත්ම පිළිබඳ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ ඒ සදිසා නමස්කාරයේ හැටියට තථාගතයන් වහන්සේ එහි දේශනා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාට අවම වශයෙන් සමාජ කණ්ඩායම් හයක් සමග ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඒතර සමාජයක් කියලා කියන්නේ මේ පුද්ගල අන්තර් සම්බන්ධතාවයක්. එතකොට මේ පුද්ගල අන්තර් සම්බන්ධතාවයන් හොඳින් පැවතුනොත් පමණයි සමස්ත සමාජයකටම හොඳින් පවතින්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව පුද්ගලය පුද්ගලව වෙන් වෙලා තම තමන් රුචි කරන ආකාරයට තම තමන්ගේ කැමැත්ත පරිදි දේවල් පැවැත්වුවොත් මේ සමස්ත සමාජයේම බරපතල අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා අපට සමාජයේ ජීවත් වෙද්දී අපේ පෞද්ගලික රුචි අරුචිකම් සිතුම් පැතුම් අවශ්‍යතා ගැන හිතලා කටයුතු කරනවා වගේම අන් අයගේ රුචි අරුචිකම් සිතුම් පැතුම් අවශ්‍යතා පිළිබඳවත් සිතා මතා ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි දැන් අරේවංශ ප්‍රතිපදාවේදී කතා බහ කළේ අපිට හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතා වලට මූලික තැන දීලා කටයුතු කිරීමේ වැදගත්කම. එතකොට අපිට අන් අයගේ සිතුම් පැතුම් හැඟීම් තේරුම් ගැනීම වැදගත් වෙනවා. නමුත් අපි ඒවා උත්තේජනය කරන්නට හෝ ඒවා බලගන්වන්නට හෝ ඒවා මත යැපෙන්නට අන්න ඒව පොළඹවන එක නෙවෙයි අපි ඒයත් ඒ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා මත කටයුතු කරන්න පුළුවන් මට්ටමට එයයි ටිකෙන් ටික දැනුවත් කරමින් එතනට ගන්නට මඟ පෙන්වීම වැදගත් වෙනවා. නමුත් එහෙම කරන්නට පුළුවන් වෙන්නේ බොහොම සීමා සහිත පිරිසකටයි. ඒ ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වෙන්නේ. සමස්ත සමාජයේ පිළිබඳවම අපට ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. ඒ අයගේ මූලික අවශ්‍යතා සම්පාදනය කරන්නට අපට පැවරෙන වගකීම යුතුයකම මොකක්ද කියලා හඳුනාගෙන ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අපේ භූමිකාව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සිඟාලෝවාද සූත්‍රයේදී භූමිකා වශයෙන් අපේ අන්‍යෝන්‍ය පැවැත්ම තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණේ තමයි ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ. එතකොට භූමිකාව කියලා කියන්නේ තමන්ගේ සමාජයේහි අනෙකුත් සමාජ ස්තරයන් ඇසුරු කරනකොට තමන් කෙබඳු කෙනෙක් හැටියටද ක්‍රියා කළ යුත්තේ අන්න ඒක තමයි භූමිකාව වෙන්නේ. ඒතකොට සමහර භූමිකාවන් අපට ජන්මයෙන් ලැබුණු ඒවා, සමහර භූමිකාවන් වෘත්තීය මත ලැබුණු ඒවා, සමහර භූමිකාවන් ඒ සමාජ පැවැත්ම තුල ලැබුණු ඒවා, සමහර භූමිකාවන් අප විසින් කැමැත්තෙන් බාරගත්තු ඒවා, සමහර භූමිකාවන් වගකීම් යුතුයකම් හැටියට අප වෙත පැවරුණු ඒවා මේ විදිහට විවිධ භූමිකාවන් කෙනෙකුට තියෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි පළවෙනි දවසේ දේශනාවේදී පැහැදිලි කළා දැන් ඒ කුරුසෙක් ගත්තාම ඒ පුරුෂයා තමන්ගේ මව්පියන් ඉදිරියේ එහෙම නැත්නම් මව්පියන් සමග ගනුදෙනු කරනකොට කටයුතු කරනකොට ඒ පුද්ගලයා හැඳින්වෙන්නේ දරුවා හැටියටයි ඊළඟට Tamangeම බිරිඳ සමග කටයුතු කරනකොට ඒ පුද්ගලයා හැඳින්වෙන්නේ සැමියා හැටියට, ස්වාමි පුරුෂයා හැටියට. එතකොට Tamangeම දරුවන් සමග ඒ පුද්ගලයා කටයුතු කරනකොට ඔහුට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඒ දරුවන්ගේ පියා හැටියට. දැන් එකම පුද්ගලයා විටක ධාරක භූමිකාවෙහි ක්‍රියාත්මක වෙනවා විටක ස්වාමි භූමිකාවෙහි ක්‍රියාත්මක වෙනවා විටක පීතෘ භූමිකාවෙහි ක්‍රියාත්මක අන්න ඒ විදිහට අපිට සමාජය තුළ ජීවත් වෙද්දී අපි කැමති වුණත් නැතත් අපිට මේ සමාජ ස්තරයන් සමග ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. එතනදී අපිට ඒ අය තම තමන්ගේ යුතුයකම් වගකීම් හරියට හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා වටහාගෙන කටයුතු කරනවද නැද්ද කියන එක අපිට 100% නිගමනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අය එහෙම කළත් නොකළත් එයට ඒ විදිහට ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නට අපට කරන්න පුළුවන් සහයෝගයක් ලබා දෙන එක වැදගත් වෙනවා. නමුත් එහෙම කළත් නොකළත් අපේ පැත්තෙන් කෙරෙන්නට ඕන කාර්යභාරය අපට පැවරෙන වගකීම අපට පැවරෙන යුතුයකම අපට පැවරෙන ධර්මතාවය ඒ භූමිකාවට හිමි කාර්යභාරය අපි කොහොමද හඳුනාගෙන කටයුතු කරන්නේ ඒක විශේෂයෙන්ම නිර්වාණගාමිනී මාර්ගයේදී වැදගත් වෙන අතිශයින් වැදගත් වෙන කාරණයක්. ඒ මොකද ඒ තරම් අවධාරණය කරන්නේ දැන් හුඟක් දෙනෙක් වර්තමාන සමාජයේ කල්පනා කරන්නේ අපේ නිවන් දකින්නට යනකොට කොහොම හරි මේක ඉක්මනින් අහෝසි කරන්න නිමා කරන්නට කටයුතු කිරීමයි කල යුත්තේ. අපිට මේ යුතුයකම් වගකීම් ඒවා කර කර ඉන්නට කාලයක් නැහැ. හැමදාම ජීවිතේ යුතුයකම් ඉටු කර කර හිටියොත් එහෙම අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැමදාම මේ වගකීම් දරන්නට ගියොත් එහෙම අපිට නිවන් දකින්නට ಗುಣධම් වඩන්නට අවකාශයක් හිටින්නේ නැහැ. ඒ නිසා මේවායින් අයින් වෙලා අපි ඒ නිසා මේවායින් අයින් වෙලා පුළුවන් තරම් අපේ අපේ විමුක්තිය සඳහා ක්‍රියා කරන්නට ඕන කියන ආකල්පය තමයි නිවන් දකින්නට උත්සාහ කරන වැඩි දෙනෙක් තුල පවතින. අපි පළමු දිනේහිම සිහිපත් කළා අපේ මනසෙත් ඒ වගේ හැඟීමක් තමයි මුල් කාලේ පැවිදි වෙච්ච මුල් කාලේ අපටත් ඇති වුනේ මේ පන්සලේ ඉඳගෙන උදේ ඉඳන් රැය වෙනකන් අනුන්ගේ වැඩ කර කර ඉන්නෝ ඉතින් මෙහෙම කොහොමද නිවන් දකින්නේ? එහෙම නිවන් දකින්න ගුණධම් වඩන්න බැහැ නේද? ඒ නිසා අනිත් අයගේ වැඩ කටයුතු අනිත් අයට කරගන්න ඉඩ හැරලා මම මගේ විමුක්තිය ගැන බලන්නට ඕන. මට අනිත් අය ගැන එහෙම වගකීම් යුතුයකම් ගොඩක් බාර අරගෙන කටයුතු කරන්න බෑ. අන්න ඒ විදිහේ ආකල්පයක් අපි තුලත් පැවතුණා. ඒ නිසා තමයි පන්සලෙන් අයින් වෙලා අපි ගල්ලෙනකට ගිහිල්ලා හුදකලාව භාවනා කරන්න උත්සාහ කළේ. නමුත් එහෙම කටයුතු කරද්දී තමයි අපිට ටිකෙන් ටික වැටහෙන්න ගත්තේ අපේ මනස විවෘත වෙනව වෙනුවට අවදි වෙලා මේ මේ විශ්ව ධර්මයන් සමග මුහු වෙනව වෙනුවට ඒ කියන්නේ දැන් අපි අවසානයේ අවබෝධ කළ යුත්තේ මේ ලෝක ධර්මතාවයන්නේ හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව හේතුප්‍රත්‍යයෙන් මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය අපි අවබෝධ කළ යුතුයි ඊළඟට මේ හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි අවබෝධ කළ යුතුයි. එතකොට එහෙම අවබෝධ කළොත් තමයි අපිට මේ පැවැත්ම નિසරුයි කියන යථාර්ථය අවබෝධ වෙන්නේ. පැවැත්මෙහි ස්වභාවය තේරුම් ගන්න අපි හේතුඵල ධර්ම න්‍යාය තේරුම් ගන්නට ඕන. පැවැත්මෙහි නිස්සාරත්වය තේරුම් ගන්න අපි ත්‍රිලක්ෂණය අවබෝධ කරන්න ඕන. එතකොට මේ කියන විශ්ව ධර්මතාවය අවබෝධ නොකොට අපිට භව ගමන නිමා කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. චතුරාර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ කෙලෙස් නැසීම සඳහා ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍යයේ පළවෙනි කාරණේ තමයි දුක්ඛ සත්‍ය. ඒතර දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න නම් මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයන්හි දුක්ඛ ලක්ෂණය හරියට අවබෝධ කරගන්න. දුක්ඛ ලක්ෂණය අවබෝධ කරන්න නම් දුක්ඛ ලක්ෂණයෙහි පළමු දුක්ඛ ලක්ෂණය සතරාකාරයකින් දක්වනෝ සංකත විපරිණාම පීලන සන්තාප කියලා. එතකොට එහි පළමු ලක්ෂණය තමයි සංකත. හේතු ප්‍රත්‍යයෙන් දේවල් පවතින බව. එතකොට දැන් ආපහු යන්නේ පටිච්චසමුප්පාදයට. හේතුඵල ධර්ම න්‍යායට. එතකොට දුක්ඛ සත්‍ය දුක්ඛාරය සත්‍ය අවබෝධ කරන්න නම් ඒ පුද්ගලයාට හේතුඵල වශයෙන් මේ විශ්වයේ පැවැත්ම පිළිබඳ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳ වැටහීමක් තියෙනවා. මොකද මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ. එතකොට සත්ව පුද්ගලාත්ම ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ නාම රූප ධර්ම කොහොමද අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙමින් මේ ලෝකය පවතින්නේ? ඒ වගේම මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන ස්වභාවය තේරුම් ගත්තොත් පමණයි අපිට ඒක නවත්වන්නට පුළුවන් වෙන්නේ. ඒතොර නවත්වනවා කියලා කියන්නේ ලෝක විනාශ කරන එක නෙමෙයි. Taman මේ ගමන ඉදිරියට පවත්වන්න නැති වෙන්නට නිමා කරන. භවෙන් භවේ මේක දිගින් දිගට යාම තේරුමක් නැහැ කියන බව අවබෝධ කරගෙන ඒ භව පැවැත්මයි නිමා කරන්නේ. එහෙම නැතුව ඒතනත්තාට ලෝකය ලෝකය තුල Tamanට යම්කිසි යුතුයකම් කොටසක් වගකීම් කොටසක් යම් භූමිකාවක් දරන්නට වෙනවා නම් ඒක Tamanට නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ යථාර්ථය වැටහෙන්නට නම් අර හේතුඵල පිළිබඳ පැහැදිලි දැක්මක් Tamanට තියෙනවා. හේතුඵල පිළිබඳ පැහැදිලි දැක්මකින් තොරව අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ගියාට ඒ පුද්ගලයාට නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පහසු නැහැ. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. හොඳට අවධානයෙන් ශ්‍රවණය කරන්න ඕන නැවත නැවත මේක අහලා හරි මේ කාරණය හොඳින් හිතට ගන්න ඕන. මොකද ඒ තරම්ම වැදගත් කාරණා. දැන් අපි නිතරම සිහිපත් කරන දෙයක් තමයි දුක අවබෝධ කරගන්නවා කියලා අර තිරිසන් සතුන්ටත් ආවේනික වූ දුක් වේදනාව අවබෝධ කරලා නිවන් දකින්න බෑ. එතකොට අපි අවබෝධ කළ යුත්තේ කුමක්ද? දුක්ඛ ආර්ය සත්‍යයයි. දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා දුක දකින්නේ කොහොමද කියලායි අපි අවබෝධ කරගන්නත්තේ. එතකොට එහෙම නැති වුණොත් අපි අර වේදනාවෙන් දුක හඳුනාගන්නේ කායික පීඩා, මානසික පීඩා, එතකොට ඒ කාය පීඩා, චිත්ත පීඩා කියන ඒවා ඒවා තිරිසන් සතුන්ටත් සාධාරණයි. තිරිසන් සතත් කායට ඇති වෙන පීඩාව වටහා ගන්නවා. සිතට ඇති වෙන පීඩාව වටහා ගන්නවා. තිරසන් සතෙකුගේ අතප්පයක් කැඩුනොත්, තුවාලයක් වුණොත් ඌ කෑ ගහන්නේ, කෙඳිරි ගහන්නේ ඒ කාය පීඩාව දැනෙන නිසා. ඒතොර තිරසන් සතාට උවදුරක් මත වුණොත්, තරංගේ පැටියෙක් නැති වුණොත්, කෑ ගහන්නේ, කෙඳිරි ගහන්නේ ඌට චිත්ත පීඩාව දැනෙන නිසා. එතකොට මේ වේදනා ලක්ෂණය, වේදනාවෙහි දුක්ඛ ලක්ෂණය ඒ වේදනාවෙහි දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන විතරක් නිවන් දකින්නට පුළුවන් නම් අර තිරසනුන්ටත් ඒ නිවන සාධාරණ වෙන්නට එහෙම නොවේ අපි දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කළ යුත්තේ. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දුක අවබෝධ කරන විදිහ. ආර්යයන් වහන්සේලා දුක අවබෝධ කරන ලක්ෂණ හතරකින්. සංකත විපරිණාම පීලන සන්තා. එතකොට එහි පළමු ලක්ෂණය තමයි සංකත. සංකත කියලා කියන්නේ මේ මේ නාම රූප ධර්ම. මෙතන සත්වයක් පුද්ගලික ආත්මයක් නැහැ. මේ පවතින නාම රූප ධර්ම ටික මේ නාම රූප ධර්ම ටික හේතු ප්‍රත්‍ය වශයෙන් හේතුඵල වශයෙන් තමයි අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අන්‍යෝන්‍යව හේතුඵල වශයෙන් මේක ක්‍රියාත්මක වෙනවා කියන යථාර්ථය පිළිගන්නේ නැතිව අපි මේ හේතුඵල ක්‍රියාවලියට පටහැනිව මම වෙන් වෙන්නට ඕන මම අයින් වෙන්නට ඕන මේ සමස්ත ජාලයෙන් මම ඉවත් වෙලා කටයුතු කරන්නට ඕන කියන අර පුද්ගලිකාර්ථයකට අපි යනවා අපිට නොදැනුවත්වම අපි ආපහු යන්නේ අර පෘ탁 ස්වභාවයට පෘ탁 ජන කියලා කියන්නේ පෘ탁 කියලා කියන්නේ සමස්තයෙන් වෙන් කරගන්න එතකොට අපි පොතක් ස්වභාවයට හැමතිස්සෙම යන්න උත්සාහ කරනවා මේ සමස්තය තුල ජීවත් වෙනව වෙනුවට. මොකද අපට ඕන වෙනවා මේ පොතක් ස්වභාවය. ඒ කියන්නේ වෙන් කර ගැනීම. අපි සත්පුද්ගල ආත්ම වශයෙන් එක්ක වෙන් කරගන්න හදනවා එහෙම නැත්නම් සංකල්පීය වශයෙන් වෙන් කරගන්න හදනවා මම මට මගේ කියලා හැමතිස්සෙම අපට ඕන වෙනවා අර අර සමස්තයෙන් අපිව වෙන් කරගන්න එක්ක වෙන් කරගෙන හුවා දක්වන්නට එහෙම නැත්නම් වෙන් කරගෙන සංසන්දනය කරන්න එහෙම නැත්නම් වෙන් කරගෙන හීනමානය ඇති කරගන්නට එහෙම නැත්නම් වෙන් කරගෙන ලෝකෙට බලපෑම් ඇති කරන්න එහෙම නැත්නම් වෙන් කරගෙන ලෝකෙන් යැපෙන්න අර සමස්තයත් එක්කලා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්න වෙන ජාලයක් මෙතන තියෙන්නේ කියන ඒ අවබෝධය ඇතිව ඒ ජාලය තුල තමන්ගේ භූමිකාව හඳුනාගෙන තමන්ගේ කාර්යභාරය හඳුනාගෙන තමන්ගේ වගකීම යුතුයකම හඳුනාගෙන ඒක පවත්වන්නට සූදානම් නැහැ. ඒතර ඒක පවත්වන්නට සූදානම් නැහැ කියන එකේ තේරුම ඒතනත්ත මේ හේතුඵල වශයෙන් නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි දැක්මක් ඒතනත්තට නැහැ. ඒ බඳු දැක්මක් ඒතනත්තට නැතිනම් ඒතනත්තට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. දුක්ඛාර සත්‍ය අවබෝධ කරන්නේ නැත්නම් ඒතනත්තා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම මේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මේ අන්‍යෝන්‍ය පැවැත්ම, අන්‍යෝන්‍ය යුතුයකම්, අන්‍යෝන්‍ය වගකීම්, අන්‍යෝන්‍ය වශයෙන් Tamanට පැවරෙන භූමිකාව, Tamanට පැවරෙන කාර්යභාරය මේවා සුළුපටු දේවල් නෙමෙයි. අපි අපි ගොඩක් දෙනා ඒවා නොසලකා හරින්නට උත්සාහ කළාට මේ සමස්ත ක්‍රියාවලියෙහි මූලික સિદ્ધාන්තමය. එතකොට අපිට මේ સિદ્ધාන්ත වලට පයින් ගහලා ඒවට පටහැනි වෙලා ඒවා නොසලකා හැරලා කවදාවත් මේ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අද සමාජයේ අපිට පෙනෙනවා බොහෝ දෙනා නිවන් අවබෝධ කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ ජීවිතේ මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ඒ සඳහා ප්‍රයත්න දරනකොට අර තමන්ට ස්වභාවයෙන් පැවරුණු භූමිකා සමාජයෙන් පැවරුණු භූමිකා එතකොට තමන් විසින් බාරගත්තු භූමිකා යුතුයකම් වගකීම් මේ බොහෝ දේවල් නොසලකා හරිනින් අත්හරින්න තමයි අර ගමන යන්න උත්සාහ කරන්නේ ඒ මොකද මේ සමස්තය තුළ හේතුඵල ධර්මතාවයක් හැටියට මේක ක්‍රියාත්මක වෙනවා කියන බව තේරුම් අරගෙන ඒ තුළ යැපෙන්න සූදානම් නැහැ. ඉතින් ඒ හේතුඵල ක්‍රියාවලියට මුහුණ දෙන්නට ඒක පිළිගන්න සූදානම් නැති කෙනෙක් ලෝකේ යථාර්ථය අවබෝධ කරાવી කියලා අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතනත්තාට ඒ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ගැන නිසිවැටහීමක් නැති වෙන තාක්කල් එතනත්තා අරහත්ත්වයට තබා සෝවාන් ඵලයටවත්පත් වෙන්නේ නැහැ. එතකොට සෝවාන් ඵලයටපත් වීමේදී ප්‍රධාන වශයෙන් එතනත්තා තුල අර පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය තමයි තහවුරු වෙන්නේ. ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්පුද්ගල දෘෂ්ටිය. එතකොට සත්‍යයක් පුද්ගලයක් නැහැ කියන අවබෝධය එන්නේ මෙතන මේ හේතුඵල ක්‍රියාවලිය හරියට පැහැදිලි වුණා. අන්‍යෝන්‍ය වශයෙන් මෙතන නාම රූප ධර්මවල හේතුඵල ක්‍රියාවලියක් පවතින්නේ කියන එක අවබෝධ වුණොත් තමයි ඒතරත්තට සක්කාය දිට්ඨිය ප්‍රහාණය ඊළඟට විචිකිච්ඡාව දුරු වෙන්නේ මේ හේතුඵල ක්‍රියාවලිය හරියට ප්‍රකට වුණොත්. සැකයක් නැති වෙන්නේ. ඒතර පැහැදිලිව පෙනෙනවා දැනෙනවා ඒවා නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය. ඊළඟට සීලබ්බත පරමස්ස. සීලබ්බත පරමස්ස කියන්නේම ඕනම ප්‍රතිපදාවක් අපි පසුගිය සතියේ සාකච්ඡා කළ මතු කරපු ප්‍රශ්නයක් පාදක කොටගෙන ඕනම ප්‍රතිපත්තියක් ඕනම තැනකදී සීලබ්බත පරමාස බවට පත් වෙන්නට පුළුවන් කවර පදනමක් මතද අදාළ පරමාර්ථය සහ ඒ පරමාර්ථය සාධනය වෙන සාධක පිළිබඳ පැහැදිලි වැටහීමක් නැත්තම්. එතකොට අදාළ පරමාර්ථයේ ඵලය නම් ඒක සාධනය වෙන සාධක තමයි හේතුප්‍රත්‍යය. එතකොට ඒ කියන හේතුඵල ක්‍රියාවලිය ගැන වැටහීම නැති වෙනකොට තමයි කෙනෙක් සීලබ්බත පරාමාස වලට ඇද වැටෙන්නේ. එතකොට එතනින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ගැන අවබෝධය. ඉතින් අවසානයේ ඊට පස්සේ දුක්ඛ සත්‍ය කියලා හඳුන්වන්නේ කොහොමද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, හේතු ප්‍රත්‍ය වශයෙන් පවතින බව. මේ නාම රූප ධර්මයන්ගේ මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. එයම තමයි ලෝකේ දුක්ඛාරය සත්‍ය හැටියට ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමේ මූලික ලක්ෂණය හැටියට තථාගතයන් වහන්සේලා දේශනා කළා. ඉතින් එතකොට අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න නම් යන්නේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නම් ප්‍රාර්ථනා කරන්නේ ඒකනම් අපේ ඉලක්කය. එහි පළමු සත්‍ය දුක්ඛාර සත්‍ය. ඒ දුක්ඛාර සත්‍ය අවබෝධ කරන්නට මේ සංස්කාර ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය, හේතුඵල ක්‍රියාවලිය අවබෝධ කළ යුතුයි. ඒ හේතුඵල ක්‍රියාවලිය අවබෝධ කරන්න නම් ඒ ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ. ඒ හේතුඵල ක්‍රියාවලිය තුළ අන් අයගෙන් ලැබෙන ප්‍රතිලාභ ටික ලබාගෙන තමන්ගේ පැත්තෙන් තමන් නිෂ්ක්‍රීය වෙලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් මෙතන හේතුඵල ක්‍රියාවලිය හරියට පවතින්නේ නැහැ. එතකොට ලෝකේ නඩත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ යථාර්ථය යම් කිසි කෙනෙක් පිළිගන්න සූදානම් නැත්තම් ඒත නැත්තා මේ යථාර්ථය අවබෝධ කරන්න සුදුසු මානසිකත්වයක් ඇති කෙනෙක් නෙමෙයි. එහෙමනම් ඒ යථාර්ථය අවබෝධ කරන්න සුදුසු මානසිකත්වයේ ඇති වෙන්නට නම් මේ යථාර්ථය යනු මේ හේතුඵල වශයෙන් අන්‍යෝන්‍ය යැපීමයි අන්‍යෝන්‍ය ක්‍රියාවලියයි කියන මේ පටිච්චසම්පන්න සමාජ සබඳතාවය ඒ කියන්නේ මෙතන දැන් සමාජ සබඳතාවය කියලා අපි කතා කරන්නේ සමාජයක් හැටියට ගත්තාම මේක නාම ධර්මයක් සහ රූප ධර්මයක් වෙන් කරලා ගත්තත් එතන තියෙන්නේ අන්‍යෝන්‍ය පැවැත්මක් ඊට පස්සේ පුද්ගලයෝ දෙන්නෙක් හැටියට අපි ගත්තොත් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් හැටියට එතකොට අර රූපයක් සහ රූපයක් නාමයක් සහ නාමයක් නාමයක් සහ රූපයක් ආදී වශයෙන් ඊටාම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම ඒවැය තියෙන්නේ අන්‍යෝන්‍ය යැපීමක්. දර ස්ත්‍රියක් සහ පුරුෂයෙක් කියලා නාම රූප සමූහයක් ගත්තාම ඒව තුල තියෙන්නේ අන්‍යෝන්‍ය පැවැත්මක්. අන්‍යෝන්‍ය යැපීමක්. ඊට පස්සේ අපි ආහාර පාන ගන්නවා ඇඳුම් පැළඳුම් අඳිනවා බෙහෙත් හේත් ගන්නවා ප්‍රත්‍ය පහසුකම් කියලා ගත්තාම ඒ මොනවද ඒ අන්‍යෝන්‍ය පැවැත්ම දැන් ඒ නිසානේ ප්‍රත්‍යවේක්ෂා කරද්දී යථාපච්චයන් පවත්තමානං ධාතුමත්ත මේ වේතක් එතකොට පින්න පාතේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා මේ මේක බාහිර මේක ශරීරයට ප්‍රත්‍ය නොවි බාහිරින් තියෙනකොට මේ ධාතු මාත්‍රයක් පමණයි එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජාදී මේ ධාතු කොටස් ටික. ඊට පස්සේ මේ මේ කය කියන්නේ කවුද? නිස්සත්ත්වෝ නිජීවෝ සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි ධාතුමත්තකෝ. මේ ශරීරය කියන්නේ ධාතු සමූහයක්. එතකොට අර බත්ව්‍යංජන කියන ධාතු සමූහය මේ කයයි කියන ධාතු සමූහය විසින් වැළඳ ගන්නවා. ඒ නිසා තමයි දාන්නේ වළඳනවා කියන්නේ. ඒතොර ඒ වැළඳගන්නේ ඇයිද? ඒ අන්‍යෝන්‍ය යැපීම මත තමයි මේක පවතින්නේ. ඒ එහෙම අන්‍යෝන්‍ය එකතුනේ නැත්තම් පවතින්නේ නැහැ. යැපෙන්නේ නැහැ. නඩත්තු වෙන්නේ නැහැ. එතකොට දැන් රූප කලාපය රූපයක් සහ රූපයක් ගත්තත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් නඩත් වෙනවා නාමයක් සහ නාමයක් ගත්තත් අන්‍යෝන්‍ය වශයෙන් නඩත්තු වෙනවා. නාමයක් සහ රූපයක් ගත්තත් අන්‍යෝන්‍ය වශයෙන් නඩත්තු වෙනවා. නාම රූප සමූහයක් ගත්තත් අන්‍යෝන්‍ය වශයෙන් නඩත්තු වෙනවා. එතකොට මේ නාම රූප සමූහයක් තමයි අපි පුද්ගලය හැටියට ගන්න. ස්ත්‍රියක් ය පුරුෂයෙක් ය ආදී වශයෙන් ගන්න. ඊට පස්සේ පුද්ගලය සමූහයක් ගත්තාම තමයි අපි සමාජයක් හැටියට ගන්න. එතකොට සමාජයක් හඳා පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන්. එතකොට ඒ සමාජයන් සමූහයක් ගත්තාම අපි හඳුන්වනෝ රටක් හැටියට හෝ ලෝකයක් හැටියට. එතකොට එතන පවතින්නේ අන්න ඕනේ වශයෙන් ප්‍රත්‍යවීම. ඊට පස්සේ ලෝක සමූහයක් ගත්තාම තමයි අපේ චක්‍රාවාටයක් හැටියට හරි එහෙම නැත්නම් විශ්වයක් හැටියට හරි ඒ කවර හෝ නම් වලින් අපි හඳුන්වනවා. එතකොට ඒවත් අන්‍යෝන්‍ය වශයෙන් තමයි පවතින්නේ. ඒතර මේ හැම එකක්ම ගත්තහම මේ සමස්ත විශ්වය තුළම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සහාය වෙමින් පවතින ක්‍රියාවලියක්. ඒතර මේ ක්‍රියාවලිය අවබෝධ කොටගෙන එහි Tamanට අදාළ කාර්යභාරය Tamanගෙන් ඉටු නොවුනොත් ඒ සමස්ත ක්‍රියාවලියම විකෘති වෙනවා. විපරීත වෙනවා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට විද්‍යාව සහ තාක්ෂණය දියුණු වීමයි කියලා ඒ අය මේ රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම එක්තරා ප්‍රමාණයකට හඳුනාගෙන තියෙනවා. හඳුනාගෙන ඒවා තම තමන්ගේ රුචිය රුචිකම් මත වෙනස් කරන්නට වෑයම් කරනවා. එහෙම වෙනස් කරපුවම මේ ස්වභාවික ක්‍රියාවලිය විකෘති වෙනවා. එතකොට විකෘති වෙච්ච ගමන් විකෘති ප්‍රතිඵල තමයි ඇති වෙන්නේ. ඒ කුමක් නිසාද? ඒ හේතුඵල ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තියෙනවා. හැබැයි ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන නැහැ. ඒතර හේතුඵලය යම්කිසි ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා හේතුඵල අතර තියෙන සම්බන්ධතාවයේ තේරුම් ගැනීම යම් බුද්ධි වට්ටමක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මේකේ මේ අන්‍යෝන්‍ය පැවැත්ම තුල තියෙන ධර්මතාවය තේරුම් ගන්නට හොඳ ප්‍රඥාවක් තියෙනට එතකොට ඒ ප්‍රඥාවෙන් තොරව අර බුද්ධිය පරිහරණය කරන්න ගිය ගමන් ඒතනත්තා අර හේතුඵල අතර තියෙන ස්වභාවික ක්‍රියාවලිය බොහෝ කොට විකෘති කරනවා. ඒ විකෘති කිරීමේ ප්‍රතිඵලය තමයි මේ සමස්ත ලෝකයාම අද බහුල කොට සබාධමේ විකෘතිය තුලින් අත්වෙන්නේ. එතකොට දැන් අපිට පේනවා ඒ ස්වභාවික ක්‍රියාදාමය විකෘති වෙච්ච තැන කොයිතරම් සබාධම විකෘති වෙනවා. අන්න ඒ වගේම තමයි මේ සමාජයක අන්‍යෝන්‍ය පැවැත්ම හේතුඵල පැවැත්ම යම් තැනක paludu උනොත් paludu කළොත් නොසලකා හැරියොත් ඒක බරක් හැටියට හිතලා එකෙන් බැහැර වෙන්න හිතුවොත් ඒ හැම තැනකම මේ අන්‍යෝන්‍ය වශයෙන් පවතින හේතුඵල වශයෙන් පවතින සමාජ ක්‍රියාවලිය දෙදරා යනවා ඒ දෙදරා ගිය ගමන් අර සබාධම ස්වභාවික ක්‍රියාවලියට අමතරව දේවල් කරන්න ගිහිල්ලා විද්‍යාවෙන් තාක්ෂණයෙන් කියලා අපි දැන් මේවා තේරුම් අරන් තියනවා කියලා Tamanට ඕන ඕන විදිහට ඒවා ඥාන විකෘති කරන්න ගිහිල්ලා මේ ඇති කරලා තියෙන අර්බුදය කොච්චරද ඒ වගේ බරපතල අර්බුදයක් සමාජය තුළ ඇති වෙනවා එතකොට ඒ අර්බුදය තමයි අද අපට පෙනෙන්නේ මව්පියන්ගෙන් දරුවන්ට වෙන්නට ඕන යුතුයකම් කොටස හරියට ඉටු නොවෙනකොට අර දරුවන් සමාජයට යෝග්‍ය වූ සත්පුරුෂ දරු පරපුරක් නිර්මාණය වෙන්නේ එතකොට එතන ලොකු අර්බුදයක් නිර්මාණය ඊට පස්සේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වෙන්නට ඕන යුතුයකම් ටික හරියට ඉටු නොවෙනකොට යහපත් ශිෂ්‍ය පරම්පරාවක් ගොඩනැගෙන්නේ. එතකොට බරපතල සමාජ අර්බුදයක් ඇති වෙනවා. ඊළඟට බිරිඳගෙන් සැමියාට සැමියාගෙන් බිරිඳට වෙන්න ඕන යුතුයකම් කොටස ඉටු නොවෙනකොට එතන පෞල් සංස්ථාව තුළ බරපතල දෙදරීමක් ඇති වෙනවා. එතකොට සමාජය හොඳ මට්ටමින් පවතින හැමතැනම විකෘති වීම. ඊළඟට ස්ත්‍රී පුරුෂයන් හැටියට ඔවුන්ගේ කාමසේවනය ස්වභාවික විදිහේ ක්‍රියාවලියක් හැටියට නඩත්තු කරගන්නට සමත් නොවුනොත් එතන විකෘතිතාවය ඇති වෙනවා. ඊට පස්සේ විවිධ අර්බුද විවිධ සමාජ අර්බුද විවිධ නෛතික අර්බුද විවිධ ලෙඩ රෝග ඒ හැම පැත්තෙම මේ මේ ස්වභාවික ක්‍රියාවලිය විකෘති වෙනවා. එතකොට පැවිද්දා සහ දායකකාරකාදීන් වශයෙන් පවතින මේ අන්‍යෝන්‍ය සම්බන්ධය ගුණාත්මක විදිහෙන් පවත්වා ගන්න ධර්මානුකූලව පවත්වා ගන්න සමත් නොවුනොත් ඒ හැමතැනකම විකෘති වෙනවා. කඩාගෙන වෙනවා. රජු සහ රටවැසියන් වශයෙන් පවත්වාගෙන යන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය හේතුඵල වශයෙන් හරියට තේරුම් අරගෙන පවත්වන්නට සමත් නොවුනොත් බරපතල විදිහට කඩාවැටෙනවා. එතකොට දැන් සබාධම් ක්‍රියාවලිය විකෘති කරලා තියෙන දැනගෙන උනත් නොදැනගෙන උනත් ඒ විකෘතිය සමාජයට බලපානවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පහන නිවුවහම අඳුරු වෙනවා. එතකොට පහන නිව්වේ අඳුරු කරන්නද අඳුරු වෙන බව දැනගෙනද නැද්ද? ඒක අදාළ නැහැ. ඒක දැනගෙන කළත් පහන නිව්වහම අඳුරු වෙනවා. නොදැන කළා වුණත් පහන නිව්වහම අඳුරු වෙනවා. ඒක තමයි ස්වභාවික ක්‍රියාවලිය හේතුඵල සංසිද්ධිය. එතකොට තමන්ගේ වගකීම් යුතුයකම් දැනගෙන පැහැර හැරියත් සමාජයේ විකෘති වෙනවා නොදැන පැහැර හැරියත් විකෘති වෙනවා දැනගෙන පැහැර හරිනවා නම් එතනත්ත සමාජයට අපරාධයක් කරනවා නොදැන පැහැර හරිනකොට ඒත් එතනත්ත නොදැනුවත්ව සමාජයට අපරාධයක් මේ මේ ධම් න්‍යාය තුල නොදැනුවත් බව නිදහසට කාරණයක් නෙමෙයි. ඇයි ඒ? පහන නිවුවහම අඳුර වෙනවයි කියලා දැනගෙන නිවුවත් අඳුර වෙනවා. නොදැන පොඩි දරුවෙක් නිසා ඒක නිවුනත් එතන අඳුර වෙනවා. ඒ හේතුඵල ක්‍රියාවලිය. අන්නේ වගේ තමයි යම්කිසි කෙනෙක් දැනගෙන ඒ තමන්ගේ යුතුයකම් වගකීම් පැහැර හැරියොත් ඒත් සමස්ත සමාජ සංස්ථාව ව්‍යාකූල වෙනවා. අර්බුදයකටපත් වෙනවා. හැබැයි මේ ඒ යථාර්ථය තේරුම් නොගෙන තමන් එකෙන් බැහැර වෙලා මගහැරිලා අර්බුදයක් ඇති වුණොත් ඒත් අර සමාජ විකෘතියම සිද්ධ වෙනවා. ඒතර මම ඒක දන්නේ නැහැ දැනගෙන හිටියනම් මම එහෙම කරන්නේ කියලා අපිට නිදහසට කරනු කියන්න පුළුවන් නිදහසට කරනු කිව්වට වැඩක් එතකොට සිද්ධ වෙන්න ඕන හානිය සිද්ධ වෙනවා ඒ නිසා බුදුදහම තුල ඒ ඒක කුසලයක්ද අකුසලයක්ද ඒකෙන් හොදක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ කියලා දන්නවද නැද්ද කියන එක අදාළ නැහැ අපි මීට පෙරත් කතා කරලා තියෙනවා සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව උපක්‍රමයේදීම ඒන් සතා ඝාතනය වීම කියන මේ කාරණා ටික සිද්ධ වෙනවනම් සත්තු මරණ එක පවුද ඒක පිංද ඒක අනුමතද ඒක ආගමෙන් තහනම් කරලා තියනවද නැද්ද ඊළඟට ඒක මන් දන්නවද නැද්ද ඒ ඒ කතා මොකක්වත් වැදගත් නැහැ වැදගත් නෑ අර මූලික කාරණා ටික සම්පාදනය වෙනකොට ඒ විනාශයට තමන් සචේතනිකව දායක වෙලා තියෙනවා. සචේතනිකව දායක වෙනවා කියන එක දැන් අද ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ මට එහෙම අදහසක් තිබුණේ අදහස වෙනයි චේතනාව වෙනයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපි පෙර දිනකත් කතා කළා යුද්ධකදී තව කෙනෙක්ව යුද සෙබලෙකුට සිද්ධ වෙනවා ප්‍රතිවාදියව ඝාතනය කරන්න. එතකොට කියන්න පුළුවන් නෑ මට ඔහුව ඝාතනය කිරීමේ අදහසක් තිබුණේ නෑ. එතකොට අදහසක් තිබුණ නැති වුණාට ඒ වෙලාවේ අනික් කෙනා ඝාතනය කරන්න උපක්‍රමයේ යොදන්න කය ක්‍රියාත්මක වෙන්නේ ඊට අදාළ චේතනාව. එතකොට ඒකටයි චේතනාව කියන්නේ. ඒ චේතනාව විසින් තමයි කය හසුරුවන්නේ. ඒ හැසිරවීම නිසා තමයි අර ප්‍රතිවාදියා ඝාතනය කරන්නේ. ඒ නිසායි ඒ කර්මය සචේතනික කර්මයක් හැටියට හඳුනාගන්නේ. එතකොට එහෙම ඝාතනය කරන සැලසුම් කරලා කල්ලාතු එහෙම අදහසක් නොතිබෙන්නට පුළුවන්. එතකොට ඒක වෙනම කාරණයක්. එහෙම කලිනුත් අදහස් කරලා දීර්ඝ කාලයක් සැලසුම් කරලා එහෙම කරා නම් ඒක බරපතල වෙන්නට පුළුවන්. හැබැයි එහෙම නැතුව ඒ මොහොතේ කය හසුරුපු ස්වභාවයත් එක්කලා ඒක සිද්ධ වෙනකොට ඒ කය හසුරුවේ සචේතනිකව නම් එතකොට එතනදී ඒ කර්මයට සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ හේතුඵල ක්‍රියාවලිය සමස්ත ලෝකයේ තුල එතකොට අපි දැන් මේ එකින් එක පැහැදිලි කළේ නාම ධර්ම සහ නාම ධර්ම රූප ධර්ම සහ රූප ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙමින් තමයි මේ සමස්ත නාම රූප ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සත්වයක්වත් පුද්ගලයක්වත් ආත්මයක්වත් නිසා නෙවෙයි එතකොට ඒ වෙන්වෙන්ව ගත්තහමත් එහෙමයි සාමූහිකව ගත්තහම ඒත් එහෙමයි. ඊට පස්සේ පුද්ගල වශයෙන් ගත්තහම රටක් වශයෙන් ගත්තහම සමාජයක් ලෝකයක් විශ්වයක් ඒ කවර ආකාරයෙන් ගත්තා වුණත් ඒ එතන පවතින ස්වභාවික ක්‍රියාවලිය වෙනස් වෙච්ච ගමන් එතන විකෘතිය. අන්නේ ස්වභාවික ක්‍රියාවලිය හඳුනා ගැනීම තමයි ධර්ම න්‍යාය තේරුම් ගැනීම කියන්නේ. එතකොට ඒ ධර්ම න්‍යාය හරියට තේරුම් ගන්නට නොහැකි වෙන කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න බෑ මේ ක්‍රියාවලිය මේ තේරුම් අරගෙන නවත්වන්නට බෑ ඉතින් නවත්තන්නට නම් මේක ක්‍රියාත්මක කරන රටාව තේරුම් ගන්න ඕන ක්‍රියාත්මක කරන රටාව තේරුම් ගන්න හේතුඵල සම්බන්ධය තේරුම් ගන්න ඕනේ ප්‍රතික්ෂේප කරලා බෑ එතකොට අපි ඒක ප්‍රතික්ෂේප කළා ඒක මට අදාළ නෑ මට ඔච්චර වගකීම් දරන්න බෑ මට එච්චර යුතුයකම් කරන්න බෑ දැන් මේකෙන් අදහස් කරන්නේ අනිත් අය අපට පවරන අනිත් අය අපට බාර දෙන ඔක්කොම අපි කරපින්නගෙන බරා දින්න ඕන කියන එක නෙමෙයි. යුතුයකම් වගකීම් කියන්නේ මේ ලෝකයේ අයගේ රුචි අරුචිකම් පරිමහන්න ඕන කියන එක නෙමෙයි. ඒගොල්ලෝ කියන කියන දේ කරන්න ඕන කියන එක නෙමෙයි. එතකොට අපේ භූමිකාව තීරණය වෙන්නේ අපි මුලින් සිහිපත් කළා සමහර භූමිකාවන් තීරණය වෙනවා අපේ උත්පත්තියත් එක්ක. ඒ කියන්නේ දැන් අපි උපදිනකොටම මනුස්ස එතකොට අපිට අපේ මනුස්ස භූමිකාව උපතින්ම තීරණය ඊළඟට මේ මනුෂ්‍යාත්ම භාවය පිළිබඳව අපි කල යුතු දේ එතකොට කවුරුවත් කාගේවත් ඕනකමට නෙමෙයි අපි ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය අපිට උපතින් ලැබුණේ ඒක අපේ සාංශාරික කුසල බලයෙන් ලැබුණේ එතකොට ඒක තේරුම් අරගෙන ඒක නඩත්තු කරගන්නට ධර්මානුකූලව ඒක පවත්වා ගැනීමේ පූර්ණ වගකීම අපි වෙත පැවරෙනවා. ඒක ගැන ආයේ කාටවත් වෙන කාටවත් වග කියන්න බෑ. අනිත් අයට යුතුයකම් ඉටු කරන්න පුළුවන් අපි වෙන. අපටත් අනිත් අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න පුළුවන්. වගකීම කියන එක හැමතිස්සෙම Tamanටයි පැවරෙන්නේ. දැන් අද අද හුඟක් වෙලාවට අපි කතා කරනවා අනිත් අය වෙනුවෙන් වගකීම් ඉටු කරන්න. අනිත් අය වෙනුවෙන් අපිට වගකීමක් නැහැ. වගකීම තියෙන්නේ තමන්ගේ කාර්යභාරය ගැන. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අම්මා කෙනෙක් දරුවෙකුට වග කියන්න ඕන කියලා අපි කියනවා. නෑ අම්මා කෙනෙකුට දරුවෙකුට වග කියන්න බෑ. අම්මා කෙනෙක් තමන්ගේ කාර්යභාරය පිළිබඳ වග කියන්න තමන්ගේ කාර්යභාරය පිළිබඳ අම්මට වගකීමක් තියෙන්න එහෙම නැත්නම් දරුවා ගැන වග කියන්න බෑ. අම්මට තමන්ගේ කාර්යභාරය පිළිබඳ වගකීමෙන් අම්මා කටයුතු කරනවා නම් දරුවා වෙනුවෙන් ඉටු යුතු යුතුයකම් ටිකේ අම්මා අතින් වෙන්නට ඕන. එතකොට රැකියාවක් කරනවා නම් තමන්ගේ වෘත්තීය භූමිකාව පිළිබඳ තමන්ට වගකීමක් තියෙන්න ඒ තමන්ගේ කාර්යභාරය ගැන තමන්ට වගකීමක් තියෙනවා නම් ආයතනය වෙනුවෙන් සේවාදායක වෙනුවෙන් තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ටික හරියට වෙනවා. බිරිඳක් හැටියට සැමියෙක් හැටියට තමන්ගේ කාර්යභාරය පිළිබඳ වගකීමක් තියෙනවා. ඒ වගකීම තිබුණොත් තමයි අනේකාට තමන්ගෙන් වෙන්නට ඕන යුතුයකම් කොටස හරියට සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අනුන් වෙනුවෙන් අපිට වග කියන්න බෑ. අනුන් වෙනුවෙන් වග කියන්න කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. වගකීම හැම විටම තමා සතුයි. තමන්ගේ කාර්යභාරය සතු, තමන්ගේ භූමිකාව සතුයි. ඒතර තමන්ගේ භූමිකාව පිළිබඳ වගකීම් සහිතව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ තනත්තාගේ භූමිකාවෙන් අන් අයට ඉටු විය යුතු යුතුයකම් කොටස මනවෙන් ඉටු වෙන්නේ. එතකොට මේ මේ ධර්මතාවය හොඳින් පවතින්නේ නැහැ. ඒ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙන්නේ හැම විටම මේක දෙදරා ඇදගෙන වැටෙනවා. කඩා වැටෙනවා, paludu වෙනවා. ඒකෙන් බරපතල අර්බුදයක් ඇති කරනවා. එතකොට මේ විදිහට සමස්ත සමාජය තුළම වගකීම් හරියට තේරුම් ගන්න ප්‍රමාණයට තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් කොටස කිසි අඩුවක් නැතුව කෙරෙන. එහෙම නොවෙනකොට තමයි නීති පනවන්න සිද්ධ දැන් බුදුරජාණන් වහන්සේට අවුරුදු 20ක් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනය නීති පැනෙන්නේ නැහැ. ඇයි? තමන් ආවේ නිවන් දකින්නටයි ඒ සඳහායි මේ මඟ තෝරාගත්තේ කියලා තමන්ගේ කාර්යභාරය ගැන තමන්ගේ ප්‍රතිපදාව ගැන මුළු කාලීන භික්ෂුන් වහන්සේලා වගකීමෙන් කටයුතු එතකොට මේ තමන්ගේ කාර්යභාරය ගැන වගකීමෙන් කටයුතු කරනකොට උන්වහන්සේලාගෙන් වෙන්න ඕන යුතුයකම් කොටස මැනවින් ඉටු වෙනවා. ඒවට ආයේ නීති දාන්න ඕනේ හැබැයි ඒ කාලය ගෑවෙමින් අවුරුදු 20ක් විතර යනකොට වගකීම් විරහිත වෙනකොට තමන්ගේ පරමාර්ථය දන්නේ නැහැ තමන්ගේ කාර්යභාරය දන්නේ නැහැ තමන්ගේ භූමිකාව දන්නේ නැහැ තමන්ගේ ප්‍රතිපදාව දන්නේ නැහැ මේවා ගැන නිනව් නැති වෙනකොට ඔන්න වැටවල් ගහන්න සිද්ධ වෙනවා අරක කරන්න එපා මේක කරන්න එපා මේකයි කළ යුත්තේ මේකයි පරමාර්ථය කියලා නැවත නැවත ඒවා සිහිපත් කරලා දෙන්නට එතකොට මේක ගැඹුරු කතාවක් මේ වගකීම් යුතුයකම් කියන කාරණා. භූමිකාවන්ට අදාළ කාරණා. එතකොට යම්කිසි කෙනෙක් ඒවා තේරුම් නොගෙන නොසලකා හරිනවා. එතන තියෙන්නේ මුලාව. එතන තියෙන්නේ අනවබෝධය. ඒ මුලාව අනවබෝධය තමයි සියලු අකුසල් වලට පදනම මේ මේ සසර ගමනේ වැඩිපුරම දුක් විඳින්නට සුදුසුකම් ලබන්නේ දඬුවම් ලැබිය යුතු පුද්ගලයා වෙන්නේ කවුරුන්ද නොදන්නා තැනැත්තා දැන් සාමාන්‍ය සමාජ විවාහයට අනුව ගත්තහම නොදන්නා පුද්ගලයා තමයි නිදහස ලබන්නට සුදුසුකම් ලබන්නේ ඇයි ඒ තැනැත්තා දන්නේ නැති නිසා ඒ සමාජ සම්මුතිය නොදැන කළ වරදට යම් නිදහසක් තියෙනවා හැබැයි විශ්ව ධර්මතාවයේ අනුව නොදන්නා බව තමයි බරපතලම දඬුවම් ලබන්නට සුදුසුකම. ඇයි? දැන් නිර්යගාමී වෙන්නට සුදුසු බරපතල අපරාධ සත්වයන් සත්වයින් සිදු කරන්නේ ඇයිද? ඒකේ බරපතලකම නොදන්නා නිසා. ඒ බරපතලකම දන්නවා නම් හේතුව සහ ඵලය හරියට දන්නවා නම් ඒක වැටහෙනවා නම් ඒ මනුස්සයා කොච්චර කොහොම වුණත් ඒ අපරාධය කරන්නේ නැහැ. ඒතොර එහෙම අපරාධයකට පෙළඹෙන්නේ අර ආවේගය නිසා හරි කෝපය නිසා හරි රාගය නිසා හරි භීතිය, ద్వේෂය, ආත්ම තෘෂ්ණාව මොකක් හරි මතුවෙලා අර හේතුඵල වශයෙන් එතන සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ අනවබෝධයක් නොදැක්මක් දන්නා දේ වුණත් ඒ වෙලාවට පෙනෙන්නේ නැහැ. ඒ වෙලාවට මතුවෙන්නේ නැහැ. ඒ වෙලාවට වැටහෙන්නේ නැහැ. ඇයි අර ඉන්න මානසිකත්වයත් එක? එතකොට මේ විදිහට අපේ මනස ව්‍යාකූල වෙච්ච ගමන් අර දන්නා දේ මතුවෙන්නේ නැතුව නොදන්නා බව, නොවැටහෙන බව මනසේ මතුවෙන. අවිද්‍යාව. ඒ අවිද්‍යාව බලවත් වෙච්ච ගම ඒ තනත්තට ඕන අපරාධයක් කරන්න. එතකොට මේ අපරාධය කරලා ඒ තනත්තා නිරයගාමී වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට සාමාන්‍ය සමාජයක් තුළ නොදන්නා බවට යම්කිසි සහනයක් තිබුණාට නිදහසක් තිබුණාට විශ්ව ධර්මයේ මත නොදන්නා බවට සහනයක් නැහැ. නොදන්නා බව නිදහසට කාරණයක් නොවේ. එය තමයි සියලු දඬුවම් ලබන්නට සුදුසුකම විශ්ව ධර්මයේ මත. ඒතර විශ්ව ධර්මයේ මත ලබන දඬුවම් මොකද්ද? දුගතිගාමී වෙලා දුක් විඳීම. කවුරුවක් පමුණවනව නෙමෙයි. ඒ තමන්ගේ නොදන්නා බව විසින් එතරම්ට පමුණුවන. දැන් අපි ඒක උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ඉනිමගක ගොඩ වීගෙන ගොඩ වීගෙන යනවා. ගොඩ වීගෙන ගිහිල්ලා යම් මොහොතක අතපසු වීමක් නිසා හරියට අඩිය තියාගන්න බැරි වෙනවා. එහෙම වැදගෙන වැට. එතකොට තමන්ගේ අවධානය ගිලිහුණා. අවධානය ගිලිහුණා හරියට ඒක කරගන්න බැරි වුණා. ඉතින් කරගන්න බැරි වුණා කියලා නිදහසට කාරණයක් නැහැ. අනේක අතපසු වීමක් උනේ මට පොඩ්ඩක් අවධානය ගිලිහුණා මං හරියට දැක්කේ නෑ එතන එළිය තියෙන තැනේ පඩිය තියෙන විදිය දැක්කේ නෑ මම. ඒ කතන්දර අදාළ නෑ. ඒ නොදක්නා බව, ඒ නොයටහෙන බව. ඒ දුර්වලකම නිසා තමයි ඒ ඉනි මගෙන් ගිලිහිලා ආපහු බිමට පතිත වෙලා අතපය කඩා ගන්නට සිද්ධ වෙනවා. එනිසා විශ්ව ධර්මයේ තුල අපට නිදහසට කාරණා නැහැ. මම ඒක දන්නේ නැහැ කියලා නිහඬ වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම දැනගෙන මග හරින්නට අපට ඉඩක් නැහැ. ඇයි ඉඩක් නැත්තේ? එහෙම වෙච්ච ගමන් අපි අර සමස්ත ක්‍රියාවලියයි කඩා බිඳ ගමන්. එතකොට නොදැන කලත් අපට ඒ ඒ නොදන්නා බවෙහි දුබලකම සාංශාරිකව විඳින්නට සිද්ධ වෙනවා. ඒ අනුවණකමෙහි ඒ අඥානකමෙහි, ඒ අවිද්‍යාවෙහි දෝෂය අපට සසරේ අත්විඳින්නට සිද්ධ දැනගෙන කළහම අපි දැන දැන කරන අපරාධකාරයෙක් බවට පත් වෙනවා. තමන්ගේ භූමිකාව දන්නෝ, යුතුයකම දන්නෝ, වගකීම දන්නෝ. හැබැයි දැන දැන ඒක අතහැරලා දාන්න. ඒක මග හරින. එතකොටත් එත නැත්තා වරදකරුවෙක් බවට පත් වෙනවා. ඒ තනත්තා අපරාධකාරයෙක් බවට පත් වෙනවා. ඒක දැනගෙනත් ඒක කළේ නැහැ. ඉතින් ඇත්තටම දැනගෙන කළේ නැහැ කියන තැනට එන්නේ දන්නවා වුණාට ඒ මොහොතේ ඒ තනත්තාගේ මානසික තත්ත්වයක් එක්කලා එක්ක හැඟීම් වලට වහල් වෙලා එහෙම නැත්නම් ඒ තනත්තා යම්කිසි වෙනත් ආවේගයකට කෝපයට, ද්වේෂයට, රාගයට මේ කවර හෝ මනෝභාවයකට වහල් වහල් වීම නිසා අර ප්‍රඥාව වෙනුවට අවිද්‍යාව මතුවෙලා. එතකොට මේක අහලවත් නැති බව එක් නොදන්නා බව. ඊළඟට අහලා තිබුණට හිතලා නැති බව තවත් නොදන්නා බව. අහලක් තියනවා හිතලක් තියනවා නුවණින් අවබෝධ කරලා නැති බව තවත් නොදන්නා බව. ඒ අවබෝධ කරගෙන තියෙන කාරණා මෙතනට අදාළව ගලපා ගන්න නැති බව තවත් නොදන්නා බව. මෙහෙම නොදන්නා භවෙත් එක් එක් තරාතිරම්. ප්‍රඥාවේ එක් එක් තරාතිරම් වගේ ප්‍රඥාවෙහි අසවල් මට්ටමයි කියලා එහෙම එක් ස්තරයක් නෙමෙයි. ප්‍රඥාවේ අසංඛ්‍ය ගණන් ප්‍රභේද තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අවිද්‍යාවෙහි ප්‍රභේද. නොදන්නා භවෙහි ප්‍රභේද. එතකොට යම්කිසි කෙනෙක් කාරණය අහලා තියෙනවා ඒක එච්චර හිතලා නැහැ. හිතට අරන් නැහැ. ඒ නිසා ඒ තනත්තා නොදැන වැරදි කරනවා. ඒක එක අවස්ථාවක්. එතන මුල්ම අවස්ථාව අහලවත් නැහැ. ඒ කියන්නේ මොකක්වත්ම දන්නේ නැහැ. එතකොට ඒ ප්‍රාථමිකම බරපතලම අවිද්‍යාවේ ස්වභාවය. අහලා තියෙනවා හැබැයි ගැන හිතලා නැහැ. තේරුම් අරගෙන නැහැ. එතකොට ඒත් නොදන්නා භවයේ තවත් අවස්ථා. අහලක් තියෙනවා හිතලක් තියෙනවා ඒක નિවරදිව වටහාගෙන නැහැ. ඒත් තවත් නොදන්නා බව. අහලක් තියෙනවා හිතලක් තියෙනවා වටහාගෙනක් තියෙනවා. හැබැයි ඒක මෙතනට ප්‍රායෝගිකව භාවිත කරලා නැහැ. ඒ තවත් නොදන්නා බව. එහෙම අවිද්‍යාවේ නොදන්නා බවෙහි එක් එක් ස්වභාවය. එතකොට මේ කවර පදනමක් තුල හෝ අර සමාජ සංස්ථාව තුළ අන්‍යෝන්‍ය වශයෙන් පවතින ඒ සම්බන්ධතාවය අපි ඒ සම්බන්ධතාවයේහි අපට හිමි කාර්යභාරය කවර හෝ පදනමක් මත අපි අතින් ගිලිහෙනවා නම් ඒක සමස්ත සමාජයට බලපානවා ඒ වගේම Tamanටත් ඒක සාංශාරික වශයෙන් බලපානවා සසර ගමනේදී තමන් දුර්වලයෙක් වෙන්නට දුගතිගාමී වෙන්නට එය බලපාන අපි ලෝණපල සූත්‍රේ පාදක කොටගෙන කර්මය අභිබවා යන සාධක පිළිබඳව කතා කරද්දී විශේෂයෙන් සිහිපත් කළා මහේශාක්‍ය බව කර්මය පවා අභිබවා යන්නට හේතුවක් වෙනවා මහේශාක්‍ය නොවීම කර්මය විසින් බැට කන්නට හේතුවක් වෙනවා. එතෙන්දී අපි උදාහරණයක් හැටියට කිව්වා දැන් කොරෝනා වෛරසය මාරාන්තික වෛරසයක්. මාරාන්තික වෛරසයක් වුණාට හැමෝම මරන්නට කොරෝනා වෛරසයට පුළුවන් කමක් නැහැ. ඇයිද? පුද්ගලයාගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වුණාට හැම පුද්ගලයෙක්ම ඝාතනය කරන්නට පුළුවන් උනේ නැහැ. කුමක් නිසාද? ප්‍රතිශක්තිය වැඩි නම් අර වෛරසය මැඩ පවත්වනවා කය විසින්. ඒතර පුද්ගලයෙක් හිතාමතා මම මේ වෛරසය මැඩ පවත්වන්න ඕන කියලා නෙමෙයි. හේතුඵල වශයෙන් වඩා බලවත් දේ දුර්වල දේ යට කරනවා. එතකොට වෛරසයට වඩා ප්‍රතිශක්තිය බලවත් නම් ප්‍රතිශක්තිය විසින් වෛරසය මැඩපවත. ප්‍රතිශක්තියට වඩා වෛරසය බලවත් නම් වෛරසය විසින් ප්‍රතිශක්තිය මැඩපවත. එතකොට වෛරසය නිසා පුද්ගලයා මිය යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එතනත්තා සතු ප්‍රතිශක්තියත් එක්කලා. අන්න වගේ තමයි දුර්වල වෙන්න වෙන්න අවශේෂ ධර්මයන්ගෙන් යටපත් වෙනවා. ප්‍රතිවිරුද්ධ බලයන්ගෙන්. තම එතකොට මේ දුර්වල බව මේ විශ්වය තුල නිදහසට කාරණයක් නෙමෙයි. අපේ කරුණා මෛත්‍රියෙන් යුක්තව දුර්වලයා රකින්නට උත්සාහ කරනවා ආරක්ෂා කරන්නට උත්සාහ කරනවා නඩත්තු කරන්නට උත්සාහ කරනවා ඒ අපේ මනුෂ්‍ය ධර්මය ඒ අපේ කරුණා මෛත්‍රිය එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් කරන්න බැරි දේ ඇයිද එහෙම කරන්න දඟල නැහැ කරන්න බැරි දේ නෙමෙයි අපිට අපි සහාය වෙලා යම් යම් දේ රකින්නට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා වෙනස් කරන්නට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඇයි එතන මේ සමස්ත හේතුඵල ක්‍රියාවලියම හේතු ප්‍රත්‍ය මත ක්‍රියාත්මක වෙන නිසා යම් හේතුවක් දුර්වල නම් එතනට තව ප්‍රබල සාධකයක් එකතු කරන්න පුළුවන් නම් ඒ දුර්වල සාධකය සුරක්ෂිත කරන්නට හේතුවක් වෙනවා. ඉතින් එහෙම අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන විශේෂත්වය. අපට එහෙම යම්කිසි ප්‍රමාණයකින් දේවල් වෙනස් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය කියලා. එහෙනම් මොකක්වත් වෙනස් කරන්න බැරුව යන හැටියට මෙහෙම යනව නෙමෙයි. හඳුනාගත්තම වෙනස් කළා. හැබැයි මේ වෙනස් කිරීම ලෝක ධර්මතාවය අතික්‍රමණය කරලා අපි වෙනස් කරන්න ගියොත් එතන විකෘතියක් ඇති වෙනවා. දැනගෙන හරි නොදැනගෙන හරි මේ වෙනස්කම් කිරීම විකෘතියක්. ඒ විකෘතිය අකුසලයක් හැටියට කර්මයක් හැටියට දුබලකමක් හැටියට ආපහු අපටත් සමස්ත සමාජයටත් බලපාන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ භූමිකාව හරියට හඳුනාගන්නේ නැතිව තමන්ගේ වගකීම තමන්ගේ යුතු යුතුයකම් ටික හරියට හඳුනාගන්නේ නැත්නම් වගකීම හඳුනාගත්තේ නැතිනම් යුතුයකම් හරියට ඉටු වෙන්නේ නැහැ ඒ වගකීම් හඳුනාගෙන නැත්නම් භූමිකාව හඳුනාගන්නේ. භූමිකාව හඳුනාගෙන නැත්නම් හේතුඵල සම්බන්ධය හඳුනාගන්නේ. එතකොට ඒක හඳුනාගත්තේ නැත්නම් ඒ සමස්ත ක්‍රියාවලිය දෙදරා යනවා. දෙදරා ගිය ගමන් විපරීත දරුවෙක් සමාජගත වෙනවා. මනුෂ්‍යකම් නැති, මනුෂ්‍ය සමාජයට හිතවත් නැති, ಗುಣධර්ම නැති දරුවෙක් සමාජගත. ඒ සමාජගත වුනහම ඒ දරුවාගේ හානිය අර මව්පියන්ට පමණක් නෙවෙයි සමස්ත සමාජයට. ඒතොර දැනගෙන හෝ නොදැන මේ මව්පියන් සමාජයට අපරාධයක් කරනවා. ඒ අපරාධය අනික් අතට සමස්ත සමාජයෙන්ම අපවාද උපවාද එතකොට ඒ අම්මා තාත්තා මැරුණත් සමාජය විසින් සාප කරන අහවලුන් හදලා තියෙන හැටි කියලා මිය ගියත් ඒ සාපය ලබනවා ජීවත් වෙින්දද්දිත් අන් අයගේ නිග්‍රහයට භාජනය වෙනවා. අර දරුවා විසින්මත් පීඩා ඇති කරනවා. ඒ දරුවා කරන කියන දේවල් දැක දැක තැවෙනවා. ඊට පස්සේ මිය ගියාම මිය ගියා වුණත් අන් අය විසින් චෝදනා කරනවා නිග්‍රහ කරනවා. එතකොට ඇයි ඒ දැනගෙන හෝ නොදැනගෙන හෝ සමාජයට පිළිලයක් එකතු කරනවා. එතකොට ඒ කර්ම විපාකය ඒ කර්ම විපාකයක් හැටියට Tamanට සසර ගමනේදී දැන් ඒ අම්මා අම්මා තාත්තා හැටියට තමන්ගේ භූමිකාව හඳුනාගෙන කටයුතු කළේ නැතිනම් ඊට පස්සේ විපාක හැටියට තමන් යම් මව් පියන්ගේ දරුවෙක් හැටියට ජනිත වෙනකොට ඒ දරුවාට අර ලැබෙන මව්පියන්ගෙන් ඒ යුතුයකම් හරියට ඉටු වෙන්නේ නැහැ. දැන් ඔන්න මෙතන සිද්ධ කරගත්තු කර්මය විපාක දෙන්න තවත් විකෘතියක් හැදෙනවා සමාජයේ. මෙතන විකෘතියක් ඇති කරගත්තා දැනගෙන හෝ නොදැනගෙන හෝ ඒ විකෘතිය පළදරනවා තවත් විකෘතියක් හැටියට. දැන් මේ අධර්මයේ තියෙන අනර්ථය අධර්මය යම් තැනක ජනිත වෙනවද ඒන් තවත් අධර්මයන් ජනිත කරන. විස බීජ වගේ සීග්‍රෙන් බෝ වෙනවා. යම් තැනක නිවැරදි ධර්මයක් මතු කරනවද ඒකත් බෝ කරන්න පුළුවන්. සත්පුරුෂයෙක් හදන්න පුළුවන් නම් මනුෂ්‍ය ගුණ ධර්ම ඇති කෙනෙක් හදන්න පුළුවන් නම් ඒ පිළිබඳව වගකීම මව්පියන් හරියට හඳුනාගෙන කටයුතු කරනවා නම් ඒ හඳුනාගෙන කටයුතු කිරීම නිසා සත්පුරුෂ දරුවෙක් සමාජගත වෙනවා. දරුවාගේ සත්පුරුෂ බව නිසා නැවත මව්පියන්ට සංග්‍රහ කරනවා, නැවත සමාජයට සංග්‍රහ කරනවා, නැවත සමාජයට මඟ පෙන්වීම කරනවා. සමාජයේ ඉන්නා තැනින් ඔසවා තබන්නට වෑයම් කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. දැන් ධර්මයේ පවත්වන්නට ඒත නැත්තම් අපකැප වෙනවා. ඒ අප කැපවීම නිසා අර මව්පියන්ටත් ඒ කුසලය හිමි වෙනවා. ඒතොර මේ බඳු දරුවෙක් නිර්මාණය කරන්නට කැපවීම හේතු කොටගෙන අර මව්පියොත් සසර ගමනේ නැවත උපදිනකොට තවත් මව්පියන්ගේ දරුවෙක් හැටියට Tamanට ලැබෙන්න ඕන යුතුයකම් කොටස මැනවින් ලැබෙනවා. ඉතු වෙනවා. දැන් මේ විදිහට මේ සමාජ සම්බන්ධතාවලදී පැවැත්විය යුතු යුතුයකම් එහෙම නැත්නම් මේ භූමිකාව පිළිබඳ වගකීම මේවා සුළුපට දේවල් නෙමේ මේවා බරපතල කර්ම විපාක හැටියට Taman සමග පසුපස ඒක Tamanට පසුපස ඇවිල්ලා විපාක දෙනවා විතරක් නෙමේ Taman හදනේ පිළිලය Taman Taman ඒ ස්වභාවික විශ්ව ධර්මතාවයේ ඛණ්ඩණය කළාන් පස්සේ ඒකේ paludd තවත් paludu ඇති කරනවා තවත් විකෘතීන් ඇති කරනවා තවත් විනාශයන් ඇති කරනවා සමාජයට එතකොට සමස්ත සමාජය තුළම යම් බෙදරීමක් ඇති වෙන්නට ඒක හේතුවක්. මේ විදිහට මේ සමාජ ධර්මතා එතකොට මේ සිගාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරයේ හැටියට මේ දක්වන්නේ මොනවද? එක් පුද්ගලයෙකුට මේ සමාජයක් හැටියට ජීවත් වෙනකොට තනි තනියෙන් තම තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ. අපිට අපි දැන් යන්නේ නවත්තන්න තමයි. මේ ගමන නිමා කරන්න. මේක අහෝසි කරන්න. හැබැයි අහෝසි කරන්න නම් මේක පවතින විදිය තේරුම් ගන්නට පවතින විදිහ හරියට තේරුම් ගන්නවා නම් ඒතනත්තා වගකීම් සහිත වෙන්නට. ඒ කියන්නේ Tamanට හැමතිස්සෙම හිමි කාර්යභාරය, Tamanගේ වපසරිය, Tamanගේ භූමිකාව හරියට තේරුම් ගන්නට. හරියට වගකීම තේරුම් ගත්තොත් හරියට භූමිකාව තේරුම් ගත්තොත් ඒ තනත්තාගෙන් નિවරදිව යුතුයකම් ඉටු වෙනවා. ඒ යුතුයකම් ඉටු වෙනකොට තමයි සමාජ සම්බන්ධතා નિරවුල්ව ශක්තිමත්ව පවතේ. එතකොට සමාජය සුවපත් වෙනවා. දැන් මේ පුද්ගලයා යන්නේ දේවල් නවත්තන්නටයි. ඒ නවත්තන්නට යාම තුල පැවැත්ම අවබෝධ කරන්න ඕන. පැවැත්ම අවබෝධ කරීමේ ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව අවදි වෙනකොට වගකීම් සහිතනෝ වගකීම් සහිතනෝට යුතුයකම් ඉටු වෙනවා. යුතුයකම් ඉටු වෙනකොට සමාජය හොඳින් පවතින. අන්න නැවැත්ම සඳහා යන ගමනේදී පැවැත්ම සුරක්ෂිත වෙන ආකාරය. එතකොට නැවැත්ම ඉලක්ක කරගත්තා වුණාට නැවැත්ම සඳහායි මම මේ දේවල් කරන්න කියලා අර යුතුයකම් පැහැර හරිනවා නම් එතකොට ඒ තනත්තා වගකීම් සහිත වෙලා නැහැ තමන්ගේ භූමිකාව තමන්ගේ කාර්යභාරය. ඇයිද වගකීම් සහිත වෙලා නැත්තේ? ඒ තමන්ගේ භූමිකාව තුල අන්‍යෝන්‍ය වශයෙන් හේතුඵල ක්‍රියාවලිය මේ සමාජ ධර්මතා වශයෙන් පවතින්නේ කොහොමද කියලා හරියට හඳුනගෙන. හඳුනගෙන නැහැ කියලා කියන්නේ එතනත්තා හේතුඵල ක්‍රියාවලිය හඳුනගෙන නැහැ. හේතුඵල ක්‍රියාවලිය හඳුනගෙන නැතිනම් ඒතනත්තාට විශ්ව ධර්ම න්‍යාය තේරුම් ගන්නට බෑ. ඒ කියන්නේ මේ දුක්ඛ සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පළමු කාරණය ඔහුට අවබෝධ කරන්න බෑ. ඒ අවබෝධ නොකරන නිසා එතනත් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේත් නැහැ. ඒ වගේම සෝවාන් ඵලය ආදී ඵලගාමීත්වයටපත් වෙන්නේත් නැහැ. මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය નિවරදිව දකින්නට බැරි එතකොට තමන් නිවන් දකින්නට උත්සාහ කරන නැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා හිතුවට ඒ කාර්ය සඵල වෙන්නේ නැහැ. මේ මේ ධර්ම න්‍යාය හරියට තේරුම් ගන්නේ නැතිකම. ඒ නිසා යම්කිසි කෙනෙක් තමන් නැවැත්ම සඳහා යනවා කියලා හිතලා පැවැත්ම අර්බුදයකට ලක් කරනවා නම් යුතුයකම් වගකීම් නොසලකා හරිනවා නම් ඒ තනත්තා කිසිදාක නැවැත්ම සඳහා සුදුසුකම් ලබන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ පදනම තුල ඉන්න තාක්කල්. එතකොට නැවැත්ම සඳහා සුදුසුකම් ලබන කෙනෙක් වෙන්නේ හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් අරගෙන තමන්ගේ භූමිකාව පිළිබඳ වගකීමෙන් අදාළ කාර්යභාරයන් ඉටු කරමින් යුතුයකම් කොටස තමන්ගෙන් ඉටු වෙනවා නම් පමණයි. ඒ පැවැත්වීම යනු ධර්ම න්‍යාය paludu නොකොට පැවැත්වීම. එය විකෘති කිරීම යනු තමන් ඒ අවස්ථාව විකෘති කරනවා විතරක් නෙමෙයි ඒක පළදරන්න ගිහිල්ලා තව විකෘති නැති වෙනවා. දැන් බලන්න මොගලන් හාමුදුරුව පෙර භවයක අම්මට තාත්තට තැළුවා. දැන් මේ තලපු කර්මය පිළිබඳව වෙනත් ආත්මවල කොච්චර විපාක දුන්නද අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙසූ නිසා අපි දන්නවා අවසන් ආත්ම භාවය. එතකොට 500ක් දෙනා උන්වහන්සේට තලනවා. දැන් මේ 500ක් දෙනා කර්ම කරගන්නා පසුබිමක් හැදෙන්නේ කුමක් විසින්ද? අර එක් අවස්ථාවක කරපු පළුද්ද නිසා. Taman ක්‍රියාත්මක වෙලා දෙදෙනෙකුට තලනවා ඒ දෙදෙනෙකුට තැලීම නිසා කරගත්තු කර්මය ඒ ඇති කරගත්තු පළුද්ද පළදරන්නේ 500ක් එකතු වෙලා ඒ අපරාධය කිරීමට. එතකොට ඒ 500 දෙනා එකතු වීම නිසා ඒ අයගේ කර්මය පළදරනකොට තව කී දෙනෙක් මේකට නතු මේ විදිහට අකුසල කර්ම හැටියට එහෙම නැත්නම් පාප ධර්ම හැටියට අසත් ධර්ම හැටියට මේ සමාජ යාන්ත්‍රණය තමන්ගෙන් වෙන්නට උන යුතුයකම් වගකීම් තමන්ගේ භූමිකාව හරියට. එතකොට ඒ ඒ මොගලන් හාමුදුරුවෝ පෙර භවයේ මොකක්ද සිද්ධ වුනේ තමන්ගේ ධාරක භූමිකාව, පුත්‍ර භූමිකාව, අම්මා තාත්තා වෙනුවෙන් එතකොට අම්මා තාත්තා වෙනුවෙන් තමන් පුත්‍රයෙක් හැටියට තමන්ගේ භූමිකාව, තමන්ගේ කාර්යභාරය, තමන්ගේ වගකීම හරියට හඳුනාගෙන ක්‍රියාත්මක නොවීමේ හේතුව නිසා තමයි ඒ අර්බුදය ජනිත වුනේ. එතකොට ඒ අර්බුදය උන්වහන්සේට සීමා වුණේ නැහැ. ඊට පස්සේ ඒක විපාක දෙන්න විපාක දෙන්න තව සමාජගත වෙනවා. ඒ විකෘතිය වර්ධනය වෙනවා, ව්‍යාප්ත වෙනවා. මේ විදිහට මේ මේ සමාජ ධර්මතා පළුදු කිරීමේ අනතුරු ඊටාම බරපතලයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැවැත්ම සඳහා යන කෙනෙක් මේ යථාර්ථය තේරුම් අරගෙන තමන් මේක අහෝසි කරලා දමන එක වෙනම කාරණයක්. හැබැයි දැන් තමන් ඉපදිලා නම් ඉන්නේ. එතනදී තමන්ට මේක නොසලකා හරින්න බෑ. ඉපදුනාට පස්සේ දැන් තමන් ලෝකයට ඇතුළත් වෙනවා. දැන් තමන් උපද්දවන්නට දෙන්නෙක් මූලික වෙලා තියෙනවා අම්මා තාත්තා. දැන් එතකොට දැන් ඉපදුනාට පස්සේ ආ මම නිවන් දකින්න යන්නේ මම මට අම්මා තාත්තා අදාළ <laughs> එහෙම බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පවා අම්මා තාත්තා පිළිබඳව ඒ වගකීමෙන් නිදහස් වෙන්න භික්ෂුවටවත් පුළුවන් කමක් නැහැ. ඇයි දැන් දැන් උන්වහන්සේ විවාහ වෙලා නැති නිසා දරුවන් හදලා නැති නිසා ඒවයින් නිදහස් වෙන්න උන්වහන්සේට පුළුවන්. හැබැයි උන්වහන්සේ දැන් මේ ලෝකෙට ජනිත වෙලා තියෙනවා. ජනිත කරලා තියෙනවා. එතකොට ඒ ඒ යුතුයකම Tamanට යම් කෙනෙකුගෙන් ඉටු වුණා නම් මම මහාන වුණාය මම දැන් නිවන් දකින්න යන්නේ මම බුදු වෙන්න යන්නේ කියලා අරක නොසලකා හරින්න බෑ. දැන් ජනිත වෙලා තියෙන්නේ. ඒ නිසා රහත් උනත් බුදු උනත් ඒ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පවා මව්පියන් පිළිබඳව යුතුයකම ඒ වගකීම ඉටු කරන්නට. ඊළඟට තමන් ගෝල බාලයව හදනවනම් උන්වහන්සේ ගුරුවරයා රහත් වුණා කියලා කරන්න දෙයක් නෑ අර ගෝලබාලව සම්බන්ධ යුතුයකම් කොටස ඉටු කරන්න. දැන් එක් අවස්ථාවක සරියුත් හාමුදුරුව දුර ප්‍රදේශයක වස් සමාදන් වෙනවා. වස් සමාදන් වෙලා උන්වහන්සේ වස් පවාරණය කරපු ගමන් කර්ණ චීවර පූජාවට පෙර ආත්ව උන්වහන්සේට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරා. එතකොට උන්වහන්සේ වඩින්න සූදානම් වෙලා අනෙකුත් භික්ෂුන් වහන්සේලාට කියනවා දැන් ඉදිරියේ චීවර මාසේ එතකොට සිවුරු පූජා කරන්නට දායක පිරිස ඒවි. එතකොට මේ පූජා කරන සිවුරු වලින් මට හිමි කොටස වෙන් කරලා මම ඉන්න විහාරයට යවන්න කියලා උන්වහන්සේ නික්ම දැන් අර භික්ෂුන් වහන්සේලා නිඳා කරන්න ගත්තා අපහාස කරන්න ගත්තා මේ ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියනවා මහා ප්‍රඥා කියලා කියනවා. නමුත් උන්වහන්සේට තාම මේ ආසාව අතහැර ගන්න බැරි වෙලා. තාම මේ සිවුරු පූජා කළෙත් නැහැ. දැන් මේ පන්සලෙන් පිටත් වෙන්න ලෑස්ති වෙනකොට කියනවා ඉදිරියේදී දැන් චීවර පූජාව කරાવી. එතකොට සිවුරු හම්බ වේවි. එතකොට ඒ හම්බ වෙන එකේ මට හිමි කොටස මගේ ආවාසෙන් ගෙනihin තියනවා. දැන් වික්ෂුන් වහන්සේලා නිඳා කරන්න පටන් ගත්තා. මේක පැතිරලා පැතිරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහින්. බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ලා මේ කාරණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ එතනදි සිහිපත් කරනවා මහණෙනි සාරිපුත්ත එසේ කළේ කරුණු දෙකක් පදනම් කොට. එකක් තමයි පළවෙනි කාරණය තමයි අර පූජා කරන්නා වූ දායකයන් ඒ පූජා කරන දේ අපතේ නොයා සද්ධාවෙන් දෙන දේ ධාර්මිකව පරිහරණය කරන්නට අවස්ථාව සලස්වන්නට. දෙවැනි කාරණේ තමයි තමන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැදුවහම් පැවිදි කළාම මම රහත් වෙලා කියලා ඉඳලා හරියන්නේ නැහැ. ගුරුවරයාට වගකීමක් තියෙනවා. අර ශිෂ්‍යයන් වහන්සේලාට සිවුරු ලැබෙනවද, දානේ ලැබෙනවද, උන්වහන්සේලා අසනීප වුණොත් බෙහෙත් ටික තියෙනවද, ඉන්න ඉන්න වාසස්ථාන පහසුකම් තියෙද? මේවා ගැන ගුරුවරයා හොයන්න ඕනේ. එහෙම හොයන්න බැරි නම් මහාන කරන්න නැතුව ඉන්න ඕනේ. ඒතර උන්වහන්සේ රහත් වුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒ ටික කරන්න ඕන. එතකොට මෙන්න මෙහෙමයි මේ සමාජ සංස්ථාව පවතින්නේ. එතකොට කෙලස් නැසුවයි කියලා කරන්න දෙයක්වත් නැහැ. කෙලස් නසන්නයි යන්නේ කියලා කරන්න දෙයක්වත් නැහැ. මේ ස්තරයට තමන් මේ මේ ජාලයට තමන් ඇතුල් වුණා නම් ඊට පස්සේ දැන් ඉතින් මට බෑ. මම දන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. ඒ කතන්දර හරියන්නේ නැහැ එතනින් එහාට. ඒ ටික ඉටු කරන්නට වෙනවා. තමන් නැවත උපදින්න නැතුව ඉන්න තමන්ට අයිතියක් තියෙනවා. උපදින්න නැතුව හිටියන් පස්සේ ඉතින් එතනින් එහාට අර ජාලයට ඇතුල් වෙන්නේ නැහැ නේ තමයි. එතකොට ආයේ වගකීම් නැහැ. එතකොට යුතුයකම් නැහැ. එතකොට භූමිකා අදාළ නැහැ. ඇයි නැවත ජනිත වෙන්නේ නැත්තම්? දැන් අපි ජනිත වෙලා ඉන්නවා. ජනිත වුණාට පස්සේ රහත් උනාය බුදු උනාය කියලා කරන්න දෙයක්වත් නැහැ. රහත් වෙන්නයි බුදු වෙන්නයි යන්නේ කියලා කරන්න දෙයක්වත් නැහැ. අර ජාලයට අන්තර්ගත වුණා නම් ඒ ඒ තන තමන් ස්ථානගත වෙන ස්වභාවයේ අනුව ඊට අදාළ කාර්යභාරය හඳුනාගෙන වගකීමෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගකීම් සහිතව ක්‍රියාත්මක වීමේ රටාව තමයි යුතුයකම් හැටියට භූමිකා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සිගාලෝවාද සූත්‍රයේ මේ වගේ ඉතාම ගැඹුරු කාරණයක් බුදුරජාණන් වහන්සේ අර සිගාල ගෘහපති පුත්‍රයාගේ ක්‍රියාව දැකලා සදිසාවට ආරෝපණය කරලා දේශනා කරන්නේ. ඉතින් අපි ඔය ඒ ගැන මූලික හැඳින්වීමක් කළේ අපි ලබන සතියේ ඉඳලා ඒ ඒ භූමිකාවන්ගේ ස්වභාවය සහ ඊට අදාළ කාර්යභාරය වගකීම මොකක්ද කියන කාරණා ඉදිරි සතිවලදී අපි කතා බහ කරමු. එහෙමනම් අද දවසට මේ දහම් කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. මෙතෙන් පටන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යමු.